හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි අද දවසේ අවස්වරුවේ සතිವಾರය ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා අපිට කාලෙ පැමිණලා තියෙන්නේ ප්‍රශ්න සහ පිළිතුරු වැඩපිළිවෙලක් සඳහායි ඒකට සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න තියෙනවා මම මේ ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගෙන යනවා යාත්‍රා මැදි කාටද ප්‍රකාශන තියෙනවනම් ප්‍රශ්න තියෙනවනම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා සාදරයෙන් ආරාධනා කරනවා. ගරු ස්වාමීන් වහන්සේ ඇතැම් විට ආනාපානයේ ලක්ෂණ ලෙස යෝගීන් හඳුනා ගන්නාදී ආනාපානයට පරිබාහිර දෙයක්ද විය හැකි නේද මගේ අත්දැකීමටත් අනුව ආනාපානයට සමගාමීව තොල් සහ දත් අතර වෙන ඇතිලීමකින් ඇතිවන මුදු බව ආනාපාන යැචුන මුදු බවක් ලෙස කරක් වර්ධවා ගෙන තිබුණි. තොල් සහ දත් අතර ඇතිලීමක් ඇති. මේක වෙන්න පුළුවන්. ඉතින් ඒ වුණාට නැවත නැවතත් අපි ආනාපානතේ ගැටමින් ආනාපානතේ යොදමින් බලනවා නම් නොබෝ කාලයකින් ඒ ආනාපාන පරිබාහිර දේවල් පරිබාහිර දේ වශයෙන්ුත් ආනාපාන ඇතුළත දේවල් ඇතුළත දේ වශයෙන්ුත් නිවැරදි වීමක් වෙයි. ඒක නිසා පටන් අර ගන්න වෙලාවදී අංග සම්පූර්ණ ආරක්ෂාව නැහැ. එහෙම නැත්නම් හරියටම ආනාපාන ඇතුළෙමද කියලා හොයාගන්න බැරි තත්ත්වේ එනවා. නමුත් ඒකෙන් ඒ බාහිර දේෙන් බාහිර දේට යන පටලැවිල්ල වීම වළක්වා ගැනීම සඳහා නැවත නැවතත් මූල කර්මස්ථානයට සම්බන්ධ වෙන ගතිය මූල කර්මස්ථානෙත් එක්ක යොද යොදා බලන එක බහාලන බහා බලමින් යන ගතිය අනුව තමයි අපිට මේ පරිබාහිර දෙයක් නම් පරිබාහිර දෙයක් විදිහට හඳුනා ගැනීමේ හැකියාව ලැබෙන්නේ මේ කියන නිදර්ශනය අනුව අනුවත් සාමාන්‍යනොත් කුතුහලයකින් කෝල ගතියකින් කෝඩු ගතියකින් මොකද්ද මේ බලන්න ඕන කියලා හොයනකොට සමහරට ආනාපානෙන් පරිබාහිර දේත් සමා ආනාපානයේ ඇතුළත කියලා හිතා ගන්න පුළුවන්. නමුත් නොබෝ කලකින් ඒක නිවැරදි පාරට වැටෙනවා කියන එක තමයි හිත ධෛර්යමත් කර ගැනීම සඳහා ගන්න තියෙන උත්තරය. කරු ස්වාමීන් වහන්සේ සතිය හා සක්කාය දිට්ඨිය ක්‍රියා කරන ආකාරය නිදර්ශනයකින් පැහැදිලි කර දෙන්න. ආනාපාන නොදැනී ටික වේලාවකින් වේදනාවන්නේ මේ දෙදෙනාගේ ක්‍රියාකලාප අනුවද ඒ දෙදෙනා අතර කඹැදිලක් වගේද සතිය කරන්නේ ඇත්ත ඇති හැටිය පෙන්වලා දෙන එකයි. දැන් ඉන්නේ ආනාපානද නැද්ද මේ දකින්න ආනාපාන ඇතුළේද පිටතද එහෙම නැත්නම් මේ ආනාපානේ නොදැනී ඉන්න වෙලාවේදී මේක භාවනාවේ ප්‍රතිඵලයක්ද එහෙම නැත්නම් නිින්දක්ද එහෙම නැත්නම් හිත පිට යෑමක්ද කියන එක සතිය තමයි සංසන්දනාත්මකව ඇති හැටිය පෙන්ලා දෙන්නේ. නමුත් මේ වෙලාවේදී මේ මම ආයනේ ඇති කරලා එහෙම නැත්නම් මේ අත්දැකීම මගේ මම මගේ ආත්මය කරගන්න ඇතුලේ තියෙනවා මේ නොසන්සුන්කම අසම්පූර්ණ භාවයක් ඒ අසම්පූර්ණ භාවය නිසා එක්ක මේ අත්දැකීම මගේ කරගන්න නැත්නම් මගේ නෙවෙයි කරගන්න මගේ ආත්මය කරගන්න නැත්නම් මගේ ආත්මය නෙවෙයි කරගන්න මේකට අභියෝග කරනවා මේ කොනහනවා කොනිතිලනවා ඒ ගතිය ඉන්නේ සක්කාය දිට්ඨියෙන් ඒ නිසා සක්කාය දිට්ඨිය තියෙනවා නම් සතුටක් නැහැ ඉවරයක් නැහැ මේක කොනහ කොනහ ඉන්නේ මේ ලද දෙයින් සතුටු වෙන්නෙම නැහැ ඒක එක්කෝ මම මාගේ මගේ ආත්මය කියා ගන්න හදනවා එහෙමත් ඒක මගේ නෙවෙයි කියා ගන්න හටනක් තියෙනවා සත්‍යයට පුළුවන් මේක දිහා බලන්න සත්‍යයට බලන්න පුළුවන් තෑග්ග දුන්නට තෑග්ග බාර ගන්න ලෑස්ති නැති ගතියක්ද තියෙන්නේ එහෙම නැත්නම් මේ ලද දෙයින් සතුටු වීමෙන් සතුටු වෙන ගතිය අනුව මේ ඇතිවෙච්ච විවේකයේ විවේකයක් වශයෙන් සලකා ගන්න මොකද්ද බාධාවකට තියෙන්නේ බාහිර දෙයක්ද ඇතුළත තියෙන මේ වගේ දෘෂ්ටිමය ප්‍රශ්නයක්ද කියලා බැලුවොත් එක සැරේට නම් පේන්නේ නැහැ මොකද සක්කාය දිට්ඨිය බලවත් නිසා මොකද කල්යනකොට කල්යනකොට තේරෙනවා කූඩැල්ල කොට්ට උඩ ඉන්නකොට තිබ්බට ඉන්න කැමති නැහැ ඌට ඕන කළ තියෙන්නේ තෙත අඳුරු තැනක් ඒ කොට්ට උඩ පිරිසිදු වුණාට වියලි ගතිය තිබුණාට කුඩලට ඒක විසක්. ඒ වගේ සක්කාය දිට්ඨිය කැමති නැහැ විවේක වෙන්න. එයාට ඕනේ ප්‍රශ්න. එයාට ඕනේ මොනවාරි සිද්ධි. එහෙම නැත්නම් කෙනහිලි. ඉතින් කෙනහිලි තියෙන පැත්තට අදිනවා. අන්ත දෙකට අදින ගතිය තමයි දෘෂ්ටියට වසන්න බෑ මැදමාවතේ. දෘෂ්ටි ආසරණ වෙනවා. දෘෂ්ටිය මේ අනාථ වෙනවා. මැදමාවතට යනකොට ඒක නිසා එයා අපහසුටපත් වෙනවා. ඒ අපහසුව තමයි ওই සැක ප්‍රශ්න උද්දච්ච කුක්කුච්ච කියලා අපි සඳහන් කරන්නේ. සතිය ඒ බව අඳුන්ලා දෙනවා. වාසනාවන්ත තැනකට ආවත් ඒක වාසනාව බව දන්නේ නැතුව ඒකට සමාදම් වෙන්න බැරි වෙන්නේ මෙන්න වගේ තණ්හා නිසා මානිතා දිට්ඨි නිසා ඒවා ප්‍රපංච කරනවා. නමුත් ප්‍රපංච කිරීම නොකිරීම පසුබිම මේක මේකයි කියලා වෙන්කර දැක්වීමට තියෙන හැකියාව තමයි සතිය කියලා කියන්නේ නැත්නම් ඒ తත්වයේ දැකලා නොසලී ඉන්න හොඳට තාරතිරන් සහිතව දකින්න. ඒ තාරතිරන් සහිතව දැකීම තමයි සතියෙන් කළ දෙන්නේ. විපස්සනා යෝගීන්ට භාවනා උපදෙස් ලබා ගැනීම පුත්‍ර ආශ්‍යක් තිබේ. මේ අතර විසුද්ධි මග්ග පොත බයිබලයේ සැලකිය හැකිද? අතර මෙහෙම මේ පොත් ගොඩාක් නෑ. මොකද හුඟක් පොත්වල අර දැනට තියෙන තද ඉල්ලුම සපයන්න ලියන පොත් මිසක්කා අත්දැකීමෙන් ලියන දෙකකුත් නෙවෙයි. විසුද්ධි මාර්ගයත් අත්දැකීමෙන් ලියන පොතක් නෙවෙයි. අත්දැකීම් සහිත කට්ටියගේ ඒව සංග්‍රහ කිරීමක් පමණයි. විසුද්ධි මාර්ගාචාර්ය බුද්ධඝෝසාචාර්යන් වහන්සේ අඩුගානේ ධානයක්වත් ලැබලා තියෙන බවක් කිසිම තැනක මේ ක්ලේම් කරන්නේ අයිතිවාසිකම කියන්නේ ඒකයි. ලබලා නිහතමානිකම නිසා කියපු නැතුවද එහෙම නැත්නම් ලීවිලා නැද්ද දන්නේ අත්දැකීමක් නෑ. නමුත් ලියන්නේ ඒ කාලේ අනුරාධපුර යුගයේ හිටපු භාවනා කරපු ඇත්තන්ගේ සිද්ධි. ඒ නිසා ඒවට සම්බන්ධ වෙච්ච අය මේ අත්දැකීම් සහිතයි. නමුත් මේ සංග්‍රහ කරන කෙනා විසුද්ධි මාර්ගය එච්චරම අත්දැකීම් සහිතද කියන්න බෑ. අද කාලේ තියෙන විසුද්ධි මේ විදර්ශනා පොත් තුනත් බොහෝමයි කියලා කිව්වට හරියටම යෝගාවචරේකට මේ එල්ලේ යොමුව එහෙම නැත්නම් මේ ඉදිරි ගමන සලසන්න පුළුවන් එවුවා එච්චරම නැහැ. ඉස්සරට වැඩිය වැඩි කියන කරන මාත් පිළිගන්නවා. නමුත් මේ හැම එකකම ඒ සමබර ගතිය සහ අංග සම්පූර්ණ ගතියක් නැහැ. සමහර එවුවා ආරම්භයකට හොඳයි. සමහර එවුවා මැද කට්ටියට හොඳයි. සමහර එවුවා අවසාන කියන අයට හොඳයි. හුඟක් අද තියෙන පොත් ආරම්භයට තමයි ලියවිලා තියෙන්නේ. ටිකක් දියුණු වේගන යනකොට අත්තල කැඩෙනවා. ඒ අවශ්‍ය කරන තොරතුරු නැතුව යනවා. ඉතින් ඒක නිසා ඒකට මේ කලබල වෙන්න නරකයි. විපස්සනා කියන එකේ ආරම්භය වුණත් විස්තර කරගත්තොත් මැද හරියට යනකොට අභියෝග බාර අඩු වෙනවා. Tamandම කරගෙන යන්න පුළුවන්. නමුත් සාමාන්‍ය පොතක් ලියනකොට කියන්නේ මුලැමැදාගත් තුනටම ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ කියන තුනටම ගැලපෙන්න ගැලපෙන්න ලියන්න ඕනේ කියලා. ඉතින් එහෙම ලියපුවාම මේ පොතක් සාමාන්‍ය පිටු 1000ක් විතර වෙනවා. ලොකුයි. එතකොට කවුරු කියවන්නේ නැහැ. ඔක්කොටම ඕන කරලා තියෙන කෙටියෙන් මේ මිහිරිවට ඔක්කොම ලියවෙන්නේ. එහෙම ලියන්න බෑ. යනෝ විසුද්ධි මාර්ගයේ පිරිච්ච ගතියක් තියෙනවා. අතරතුරු රාශියක් තියෙනවා. නමුත් ඒකට උනත් සාමාන්‍යයෙන් අර බටහිර චින්තනයේ චීන අය මේ අත්දැකීමෙන් ලියන ලද්දක් නොවේ අත්දැකීම් වල සංග්‍රහයක් වශයෙන් තමයි සඳහන් කරන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මතකයේ හා දැනුමානුව එහෙම අපිට කියන්න පුළුවන් පොත්පත් මොනවද දැනට තියෙන? එකක් කියන්න අමාරුයි. මම උත්සාහ කරා පුළුවන් තරම් ඒ වගේ මේ තනියම ගෙවල් දොරවල් ඉඳගෙන භාවනා කරන අයට පරිශීලනය කිරීමෙන් උදව් වෙන පොත්. ඉතින් ආධුනික පොත්වල හුඟක් වලියලා තියෙන ඉංග්‍රීසි භාෂාවේ ඉංග්‍රීසි භාෂාවේ ලියවිච්ච බොහෝ ප්‍රසිද්ධ පිළිසිදුයි සරලව ලියවිලා තියෙනවා. නමුත් ඒවා මැදට යනකොට අතරමං වෙනවා. අතරමං වෙන කියන්නේ අත්තල කැඩෙනවා. සිංහල පොත්වල සාමාන්‍යයෙන් මේ මැද පැත්ත හැටියේ විපස්සනාවේ ගරු හරිය ලියනවා. තාම ගැඹුරු භාෂාවකින් ලියවිලා තියෙන නිසා ආධුනිකයා ප්‍රතික්ෂේප කරනවා මේවා අපිට ගැලපෙන්නේ නැහැ. ගීව ඉඳගෙන කරන්න බෑ. අර මේ කියලා තුන්වෙනි පන්තියට ලියවිච්ච ඒවා. ඒ කියන්නේ හොඳටම භාවනාවේ ගුරුවරෙක් නැතුව තමන්ගේ කමඨාන සුද්ධ කරන යන මට්ටමේ තියෙනවා. හුඟා කඩුයි. ඒක නිසා ඥානාරාම ස්වාමීන් වහන්සේත් එක්ක මේ ආනාපාන සතිය ඔය 1 2 කියලා අපි ඔය අච්චු ගහලා තියෙන පොත ලියන වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මේක ගරු සියල්ලගේ හිත මනදොල සැපිනට ලියන්න බෑ. ඒක නිසා සංකල්පයකට ගිය ගමන් ඊටාම ගැඹුරක කියලා දෙන්න කිව්වා මෙන්න මේකයි බුදුහාමුදුරුවෝ මේ කියන්නේ කියලා. ඊට පස්සේ ඒක කියනකොට කවුරුත් අරගන්නවා මේක අපිට තේරෙන්නේ නැහැ මේක ගැඹුරු කියලා පැත්තකට දානවා. ඒක කියවලා ඉවර ගමන් කියන්නේ කියනවා මේක තේරුනේ නැති වෙන්න ඉඩ තියෙනවා තේරුනේ නැතුනට හිතනක් කරගන්න එපා. මොකද මේ තියෙන්නේ ගැඹුර මේකෙන් අදහස් කරන්නේ මේකයි කියලා ඒක ටිකක් සරලව ආයෙ ලියන්නේ කියලා. ලියලා ඉවරනාට පස්සේ අටිල් ලියන්නේ කිව්වා මේකත් තේරුනේ නැහැ කියලා කනගාටු වෙන්නවා තේරෙන්නේ නැත්නම් මේ විස්තරය කියවන්නේ කියලා සම්පූර්ණ දිග තොරතුරක්. එතකොට එක සංකල්පේ තුන් සැරේ තුන් සැරේ ලියන්න ඕනේ. ඉතින් එහෙම ලියාන යනකොට උද්‍යප්පේ ඥාන මට්ටමට යනකොට ලොකු සංසය අපවත් වෙනවා. ලියන්නේ අනුර අතරමක නතර කරා මොකද ඔක්කොම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක. ඉතින් ඊට පස්සේ ඒ ටික අච්චු ගහලා අපි ඒත් කමක් නැහැ කියලා මුද්‍රණය කරේ. ඒ අංග සම්පූර්ණ එකක් කරන්න තියෙන ලේසිම එක තමයි ත්‍රිපිටකය. මුළු ත්‍රිපිටකයම කියවනට හරියට. ඒකට ලොකු වැඩිකමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අර මේ ඔය ඒ වගේම එකක් අහනවා මේ මේ ඇමරිකන්ස්ලා කියන්නේ මොළේ සම්බන්ධ මානසික සෞඛ්‍ය සම්බන්ධ ඒ වගේ දේවල් කට්ටිය ගිහලා දලයි ළමතුමා හම්බුනාට පස්සේ දලයි ළමතුමාට කියනවා දැන් මෙතන ඉන්න තුන් හතර දිනක් කවදාකවත් නැති විදිහට මනස සමතෙන් දියුණු කරගෙන ඉන්නවා. ඒක මේ MRI මේ ස්කෑන් එකට පව අහුවෙනවා. ඒ මොළේ තරම් වෙනස් වෙලා තියෙනවායි කියලා. ඉතින් අපි කවදාකවත් මෙහෙම දෙයක් බටහිර ලෝකේ දැකලත් නැහැ. අපේ යන්ත්‍ර අපේ යන්ත්‍රත් බය වෙනවා මේවා දකින්නකොට. ඒ තරම් මේ මනස් හරි සුන්දරයි. හරි සමතේකට බර වෙලා තියෙන කොහොමද කියලා ඊට දල්ලාලමතුමා කියන මේක හරි ලේසි වැඩක් තියෙනවා කියලා. ඉතින් අර කට්ටිය ඇද්ද උඩ අරගෙන අහන ඉනොත් කරලා පැය 10000 පන්ලා භාවනා කරනකොට හරිනවා අයියේ. ඉතින් ඒගොල්ලන් ඕන කරලා තියෙන්නේ මේක පෙත්තකට අදලා එක පෙත්තකින් විනාඩියෙන් ගිලින්න. ඒ මේවා තියෙනවා නම් ඉතින් උඩ භාවනා ක්‍රම කියන්න බෑනේ. ඔක්කොටම ඕනලා තියෙන්නේ අර එහෙම නෙවෙයි ඒකට මේ ධර්මයේ කියන එක ගම්බීරයි සරුවච්චන් වහන්සේත් පිළිගන්නවා ගම්බීරයි සෝවාන් උනත් ගම්බීරයි රහත් උනත් ගම්බීරයි. ඉතින් අපිට දෙන්න අමාරුයි ඔක මේ පෙත්තකට දාලා නට්ෂෙල් එකක් අතුලේ දාලා දෙන්න බෑ. නමුත් ඒ වගේ පුළුවන් කියලා වගේ තමයි පටන් අරගන්නේ නිකන්. බිස්නස් එක කොහේට පටන් ගන්න එපායි. පටන් අරගෙන වටේ කරකෝ කරකෝ කරකෝ කරකෝ යනවා මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නද කවුදද එන්නේ ඉරිදයි එන්නේ කිය කිය අරන කිලෝමීටර අර මනුස්සයා පොල් කටුලෙන් ඇදලා ගත්ත ගැරන්ඩියා වගේ හම්ම ගහිලා යනවා පටන් ගන්න කියන්නේ බොහොම එන්නකො සතියකට එන්නකො සතියකට එක එක දවස් ආයෙත් දෙන්නකො මම කරලා දෙන්නම් කියලා. අඬ ගන්න අඬ ගන්න අඬ ගන්න ගියාට පස්සේ ඉතින් අරකින් හැබැයි කොක්ක ගහ ගන්නවා. අරකින් දැපෙන තමයි ගන්න. ඊට පස්සේ අරගෙන යන එකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා දීර්ඝ ගමනක් මේකේ තියෙන්නේ. මේ මම හදපු පොත් ටිකක් තියෙනවා. මම ගිය පාර කැනඩා ගිය වෙලාවේදී එක්කෙනෙක් අල්ලගෙන ඒකේ නම් තිබුණ ඇත්තට ඉංග්‍රීසි පොත් ටිකක් සිංහල පොතුත් ලයිස්ට් එක හදලා තියාගන්න පුළුවන් රෙෆරන්ස් පොත් වලට. සාමාන්‍යයෙන් ඒ විපස්සනා ගැලපෙන මම බලන්නම් උඟක් හැබැයි දුර්වලයි සිංහල පැත්ත. උඟක් පොත් තියෙනවා භාවනා කියලා. නමුත් ඔක්කොම මේ තදබල ඉල්ලුම සැපවීම ඉල්ලුම අනුව සැපයන් දෙලිය පොත් මිසක්ක භාවනා කරලා කරපුවා නෙවෙයි. භාවනා විපස්සනා යන පොත් දුර්ලභයි. නැතුව නෙවෙයි ඉස්සට වැඩි වැඩි. නමුත් ඒක මේ අර පුළුල් විශේෂේෂ්ඨත්ව තුල ඉංග්‍රීසි මාධ්‍ය කියවනවනම් විපස්සනා කියලා කියලා නැති වුණාට මේ ਸਰුවචනාංශයේ පෙන්වන්න හදන මේ සංකල්ප ඊ타මත්ම විචක්ෂණව ඊ타මත්ම ජීවිතේ නිදර්ශනගෙන හරි පාමි බටහිරේ දැන්න තියෙන ප්‍රශ්න පෙන්නලා ප්‍රශ්නට විපස්සනා වශයෙන් ලැබෙන උත්තර වශයෙන් හරි මේ විචිත්‍රව පෙන්නනවා ඉතින් මට මතකයි මම ගිහිල්ලා ඉස්ලාම් සැරේ UK ගිය වෙලාවේදී මම ලන්ඩන් බුද්ධිස්ත්‍රයේ හරි මම දේශනයක් කෙරුවා. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කතා කරලා ඉවරනට පස්සේ එතන ඉන්න සුදු මහත් එක්ක ඇව්වා ස්වාමීන් වහන්සේලා දැන් බටහිරින් ආසියාකරෙන් ඇවිල්ලා අපිට මේ වගේ ධර්ම කරුණු ගොඩාක් අවුරුදු 30ක් විතර කාලේ පුරා දිගින් දිගට දිගින් දිගට දේශනා කරනවා. අපි සමහර කෙනෙක් බොහෝමත්ම කැප වෙලා මේවා භාවනා කරනවා මේවා ක්‍රියාවට නගනවා. ඔබ වහන්සේලා දැන් අපෙන් මොනවද ඉගෙන ගන්න කියලා. අවුරුද්දක් භාවනා කරපු අපි දැක්කar පස්සේ මොනවද ඉගෙන ගන්න කියලා. ඊට පස්සේ මම කෝයක හොඳයි මේ ප්‍රකාශය හොඳයි නමුත් හොඳයි මට කියන්න තියෙන මෙච්චරයි මේ ඒ භාවනා කරලා අන්‍යාගමිකෙක් සරුවච්ච දේශනාව තමන්ගේ ඊ타ත්ම සමීපස්ත දේ වශයෙන් සියල්ල බහා තබලා ප්‍රතික්‍රියා ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවත් කරලා ඒවා ලියනකොට අපි කියවන්නේ සම්පූර්ණ වෙනස් භාෂාවකින් සම්පූර්ණ වෙනස් නිදර්ශන සහිතව සම්පූර්ණ වෙනස් හැදියාවක් තුළ නිසා අපි දන්න දේ වෙනත් පැති වලින් කියන්න වචන සෙට් එකක් අපට හම්බ වෙනවා කියලා. අපි හිතාගෙන හිතුවා කියන්න බෑ කියලා මෙව්වා කියන්න පුළුවන්. ඒ නිසා අපි තාම මණ්ඩන මට නම් මේ එක සංකල්පයක් pāli පොතේ කියුවට පස්සේ ඒක නැවත සිංහලෙන් කියවන්න මට ඕන. ඊට පස්සේ ඉංග්‍රීසියෙන් කියවන්න ඕන. පුළුවන් නම් සංස්කෘතෙන් කියවන්න ඕන. සංස්කෘත දැනුම මට ඊට පස්සේ බුරුම් භාෂාවෙන් කියවන්න ඕන. ඒ එකම දේ හතර භාෂාවෙන් දාලා බලනකොට විතක්කේ කියන එක හරි සතිය කියන එක හරි ඒක අසීමිත වැවීමක් වැඩෙනවා. එකම දේ තමයි එක එකනා බලන පැති. ඒක ටිකක් ශාස්ත්‍රීය වැඩක්. මොකද කවදාකවත් වෙහෙසට ගන්න නරකයි. විකයක් හම්බෙච්ච ගමන් ඒව සංසන්දනය කරන්න. සංසන්දනය කරනකොට අර ආනාපානේ 11 ආකාරයේ පැති දැක්කා වගේ එක સંદર્ભයක එක වචනයක එක සංකල්පයකට විවිධය දෙන අර්ථකතන වතින් අර කහරි පොහසත් වෙන්න ගන්න. ඉතින් ඒ ඒක මේ මේ ඉංග්‍රීසි හොඳ නෑ මේ මේ සංස්කෘත හොඳ නෑ පාලි හොඳ නෑ එහෙම එකක් නෑ. පුළුවන් තරම් යොදවලා බලන්න ඕනේ. බලලිවරලා ඒ වචනවල තියෙන මේ එටිමොලොජි එක එහෙම නැත්නම් ආව රූට් එක කොහෙද කියලා බලන්න ගියාම සමහර වෙලටක ග්‍රීක වචනයක් හම්බ වෙනවා. සමහර වෙලාවට බයිබලයේ සමහර වචනයක් හම්බ වෙනවා. එන්න එන්න පොසත් වෙනවා. ඉතින් ඒක මුළු ජීවිතේ පුරාම යන පරිශ්‍රණයක්. කවදාකවත් නැතර කරන්න බෑ. ඒක ආධුනිකයෙකුට විතරක් හෝ මැද හෝ ඉවර කරන කෙනෙකු නෙවෙයි. නිතරම ඒ තමන් නොදන්න කෙනෙක් දන්න දෙයට ගෞරව කරගෙන යන්න පටන් ගත්තොත් භාවනා කෙරුවට පස්සේ නැත්නම් යම් අදහසක් ඔය මේ සම්මුතිය සහ පරමාර්ථ වශයෙන් දැක්කට පස්සේ හෝඩි පොතක් අරගෙන කියවනකොට උනත් හරි අලුත් දෙයක් තියෙනවා. පොඩි ළමා ළමා කතන්දරයක් අරන් කිව්වත් ඊසොප්ගේ උපමා කතාවක් අරන් කිව්වත් ඒකේ හරි ලස්සන ගැඹුරක් තියෙනවා. ඒක එව්වා මෙච්චර කල් ඉතිහාසෙ රැඳිලා ආවේ බුද්ධහගම් වෙච්ච නිසා නෙවෙයි. නමුත් ඒකේ වගේ වටිනාකමක් තියෙනවා. ඒ නිසා එහෙම විෂිකරන්න නරකයි. අරගෙන නැවත නැවත කියවන්න ඕනේ. මං ආවට පස්සේ <clears throat> මෙහි ආවට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ තේරුම් නැතුනට කමක් නැහැ කිව්වා විවේක තියෙන වෙලාවවල බුද්ධ ජයන්ති ත්‍රිපිටක අරගෙන කියවන්නේ. හරි අමාරුයි සිංහල. පාලියට වැඩිය අමාරුයි. කියවනකොට කියවන ටික ටික ටික ටික අහුවෙන්න පටන්. ඒක තමයි ඍජු මේ මේ ප්‍රභවය අපට තියෙන. අනිත ඔක්කොටම අපි කියන සංග්‍රහ ග්‍රන්ථ කියලා. මේ සංග්‍රහ ග්‍රන්ථවල ඒ ඒ කෙනාගේ මත මතාන්තර රිංගලා වැඩ කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ අපේ මේ යෝගීන්ගේ පහසුව සඳහා ඔබ වහන්සේ අර ලිස්ට් එකක් හැදුවා කිව්වේ ඒක අපිට දන්නන්න පුළුවන් නම් මට පුළුවන් ඒක අපේ වෙබ් එකේ දාන්න ලිස්ට් එකක් හැටියට එහෙම නැත්නම් අපේ කට්ටියට ඊමේල් කරන්න පුළුවන්. කැමැත්තක් තියෙනවා නම් ඔබ වහන්සේ. ඔය කැමැත්ත කියන්නේ මේ මම මේ මහායාන පොත් රෙකමන්ඩ් කරනවා, කතෝලික පොත් රෙකමන්ඩ් කරනවා කියලා බැනුම් අහන්න වෙනවා මට. මොකද ඒකේ නෑ එච්චර බුද්ධ ආගම්පො. එච්චර වෙයි. ඒකට කැමති නම් මට නම් කමන්නේ මොකාට මට මට අපි පැත්තේ කතාවක් තියෙනවා කාගෙන් කෑවත් කමන්නේ මට අප්පා කියනවනම් කියලා. මන්ට කමන්නේ කවුරු කිව්වත් නිවන් දකින්නවනම්. ඈ නෑ මෙතන ඉන්න කටියන බයින් යති බව මම දන්නවා. නමුත් වෙබ් එක කියලා කියන්නේ 아무තු භ්‍රමජාලයක්. ඒක මහා 아무තු භ්‍රමජාලයක්. ඕකට ගියාට පස්සේ මිනිස්සු හොඳක් බලන පැත්තෙන් නෙවෙයි බලන්නේ. බලන්නේ මේකේ තියෙන විවේචනාත්මක පැත්ත. එතකොට වෙන්නේ මේ අපි අතර තියෙන මේ ප්‍රේම සම්බන්ධය එළි වුණාට පස්සේ ඕක අවුලක්. ඉතින් ඒ නිසා මම ඒ හදපු එකනට කිව්වා, දන්න කෙනෙකුට අවශ්‍ය වුණොත් මේක දෙන්න. මේකේ හෙරටික්ස් තියෙන්නේ. يعني වෙන විෂයන් වෙන දර්ශන මත දිගේ ඇවිල්ලා හැබැයි කාරණාවට නම් ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ කියලා දෙනවා. හැබැයි ඒක මේ බුද්ධ ආගමේ කියලා උගන්වනව නෙවෙයි. ඒ කාරණාව හෙලි කරනවා. ඉතින් එතකොට ඒකේ අරගෙන අනිත් ටික පැත්තකට දාන්න ඕනේ. ඒ තමයි දෙවියන් වහන්සේට ස්තුතිය වකිලා තමයි පොත පටන් අරගන්නේ. ඒක වෙනම කතාවක්. අමොත් අවශ්‍ය කාරණාව ගන්න. ඒ වගේ පොත් සෑහෙන සොගයක් දැන් තියෙනවා. ඒක මගේ විනෝදාංශයක් තමයි මේ අසීමිත ආශාවක් තියෙනවා විවිධ ජාති පොත් කියවන්න. ඒ ඒක තමයි මම කරගෙන යන්නේ. ඒ නිසා මයි ළඟ තියෙන හොඳ ඒ ඒ විෂයන්ට අනුව ගොනු වෙච්ච ලයිස්තු. ඒ නිසා මට ඒක පුළුවන් හරි ගැසලා දෙන්න. හැබැයි මම වගකීම් බාර ගන්නෑ මේකට ඉන්නේ විවේචන වලට උත්තර දෙන්න. ඒක මට අයිති වැඩක් නෙවෙයි. මම බලන්නේ කාගෙන් කාර්යාලි ගමන්න මට අප්පා කියනවනම් සමහර විට මම ඊගා ප්‍රශ්නට යනවා. සමහර විට නාසිකාග්‍රයේ හුලන්රැල්ල භ්‍රමණය වෙන සුලියක් බව දැනේ. මෙහිත වේගයේ වැඩි හා අඩුවන බවක් දැනේ. සතිපට්ඨාන සූත්‍රයේ භවකාරෝමා බමකාරෝමා බමකාරන්තේ වසිවා යන්න මෙහි සම්බන්ධයක් තිබේ. නෑ ඒක ඇත්තටම තියෙන්නේ බමකාරෝ කියලා කියන්නේ මම අර ඒක තියෙනවා මේ ඩ්‍රිල් එකකුත් තියෙනවා පරණ මෙහෙම මේ මේ අතින් වීණා වගේ හදලා විදින එකක් දැන් ඒක නෑ දැන් හුඟක් වෙලාට ඒක තියෙන්නේ ඔය යාපනයේ පැත්තේ වඩුව ගා විතරයි. නමුත් මේිට කිට්ටු එකක් දැන් තියෙන්නේ ඒකත් පැරණි එකක්. මැණික් කපන්න හදලා තියෙන මැෂින් එක අර මේ වීල් එකක් තියෙනවා මේ මොකද්ද ඒක මේ හදලා තියෙන කාබරැන්ඩම් වලින් ඒක මෙහෙම මෙහෙම මෙහෙම වීණා ගහනකොට මේ පැත්තෙන් ඒක අරගෙන රෝදයක් අරගෙනවා ඒ රෝදෙට තියලා මැණික අල්ලපුවම කැපෙනවා ඒකෙත් තියෙන්නේ මේ බමකාරෝ කියලා කියන්නේ කරකවනවා. මේකේ සාමාන්‍ය කියන්නේ ලේත් මැෂින් එකක් වගේ එකක් තමයි බමකාර කියලා කියන්නේ. ඉතින් ඒ වගේ මේ එයා දීර්ඝව අදිනවා, කෙටියට අදිනවා කියන එක ওই වීණාව කියලා තමයි ඔකට කියන්නේ හැබැයි අමතර උපකරණයක්. ඒක ලංකාවේ දැන් හරි අඩුයි පාවිච්චි කරනවා. ඉස්සර වඩුව ගාව තිබුණේ ඒක තමයි. නෑ බුරුමේ බුරුමේ විනෝඩ පාවිච්චි කරන්නේ මේ ලීයක නූලක් ගැට ගහලා නූල මෙහාට මෙහාට අදින එකයි කරන්නේ. ඈ? තොරොප්පණේ කියලා කියන්නේ. ඒක දෙමළ වචනයක්. දැන් නෑ. දැන් ඒක දැක ගන්න නෑ. සම්පූර්ණ ගෙදරක හදා ගන්න පුළුවන් උපකරණයක් මේ වඩුව ගාව තියෙනවා. එක එක කටු හයි කරලා තියෙන එකට කටුව තියෙන එක දාලා මෙහෙම මෙහෙම අතුල්ලනකොට ඒක කැරකෙනවා. ඒ සැකේ ඒ සැකේ සැකේ මේකේ තියෙන්නේ මේ කෝටුවක දිග කෝටුවක නූලක් ගැට ගහලා තිනවා මෙහෙම එහාට මෙහාට අදිනකොට අර කෝටුව වලල්ලක් දාලා ගත්තාම හරි පුදුම ලස්සන ආ විදින එහාට එහාටත් ඇදෙනවා කරකිනවා මෙහාටත් කරකිනවා අන්නේ නූ ඒ ලීය දිගට අදිනවද කෙටියට අදිනවද කියලා පුරුදු වුණාට පස්සේ මනුස්සයා ඒකේ බුරුම ගාන්න ඕන ප්‍රමාණයට එහාට මැට කරන එක හුස්ම සමහරට කෙටි දිග බව පෙන්වන්නයි භමකාරයා වීණා ඒකට වීණාව කියලා කිව්වට මේ බෝ එක වගේ එකක් වීණාව කියන බෝ එක වගේ එකක් ඊටදී වෙනස් සම්පූර්ණ වෙනස් ක්‍රමයකට වැඩ කරන්නේ මේ ඒක දැනට පාවිච්චි කරනවා ඔය මේ ටූරිස්ට්ලාට පෙන්වන්න මැණික් කපන තැන්වල දැන් තියෙනවා මැණික් කපන්න හුඟක් ඇඩ්වාන්ස් උපකරණ. ඒක නෙමෙයි. නමුත් ඒක මේ වැඩ කර කර පෙන්නනවා මැණික් ගාන හැටි. ඒක මේ අතර කරකවන්නේ. එතකොට මේ අර කාබරන්ඩම් වීල් එක මේ අතර කරනවා. ඒකට මැණික තියලා අල්ලනවා. ඒකටයි භ්‍රමකාර කියලා කියන්නේ. භ්‍රමණය කියන වචනේ හැදිලා තියෙන්නේ. කරකවෙනවා කියන වචනේ. සක්මන් භාවනා කරන විට ආස්වාස ප්‍රස්වාසයේ නැවති ඇති වෙන ශාන්ත ස්වභාවයට පත් කරගන්නේ කෙසේදයි කාර්මිකව පහදා දෙන මෙන් ඉල්ලමි මම හිතනවා මේ කියාපු කාරණාවක් පටලවාගෙනයි මේ මේ ප්‍රශ්නේ නගන්නේ කියලා මට හිතෙනවා මොකද මම බණ කියනකොට කිව්වා මේ ආනාපාන සතිය කරනකොට ආනාපාන සාන්ත වෙලා හිත නිකන් සම්පත්‍ති කර අවස්ථාවටපත් වෙනවා වගේ සක්මණේදීත් එන්න පුළුවන් කියලා හිතනලා මේකේ ලියලා තියෙන්නේ සක්මණේදී ආස්වාස ප්‍රස්වාසයේ නැවතිලා ඇතිවෙන ශාන්ත භාවයට පත් කරගන්නේ කෙසේදයි කාර්නිකව පහදා දෙන මේ නිල්ලා සිටිමි කියලා. මේක නිකන් නිදර්ශනානුකූලව මම මතක් කරේ මම නැවත කියනවා මේ ප්‍රශ්නය මම තේරුම් ගත්තා හරි හරිනම් ඒ පටලවිල බේරුම් ගන්න සක්මන් භාවන හොඳට පදන් වෙලා කරනකොට පරියංක භාවනාව වගේම වීර්ය විතරක් නෙමෙයි සමාධිය උනත් වැඩෙන්න පටන් ගන්නවා. ඒක ලියලා සක්මනේ යනකොට ඉබේ මේක කර දෙන්න වගේ ඒයින් කවදාකවත් හිත පිටිපණින් නැතුව තබන තබන පියවර හෝ එහෙම නැත්නම් ක්‍රියාවලියට හිත ගිහිල්ලා සාන්තව පවතින්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. නමුත් ඒක ආස්වාද ප්‍රසවාස සම්බන්ධ නැහැ. වම දකුණට තමයි සම්බන්ධ වෙලා යන්නේ. ආනාපාන ක්‍රමේ ආනා මේ සක්මන් කරන වෙලාවේදී ආස්වාද ප්‍රසවාසයේ හිත මෙහෙවන්න එපා. ගියොත් කලබල වෙන්නත් එපා. එහෙම නැතුව ආන සක්මනේදී ආනාපානිය අනුව ශාන්ත භාවයකට යෑමක් බලාපොරොත්තු වෙන්න එපා. සක්මනේ සක්මන අනුව ශාන්ත භාවයකට යන්න ඉඩ තියෙනවා. ආනාපාන සති භාවනාදී දක්වන පස්සම්බයං කාය සංඛාර විමෝචන චිත්තං ආදී වශයෙන් දක්වා ඇති අවස්ථා පැහැදිලි කර දෙමින් කවුරුන් ඉල්ලා සිටීම මේක ගිය පාරත් රිට්‍රීට් මතුණා මම මතක් කරේ ආනාපාන සති සූත්‍රය කියලා අපි ධම්රිබීකේදී සුබෝධාරාමේදී එතනින් ගියාම වෙලින්ටන් වලදී මං හිතන්නේ ඩෙනඩින් වල තුන් සැරයක් කරලා තියෙන නිසා කායෙන් හරි අහන්න ආනාපාන සති සූත්‍රය කියන ඒ දේශනා මාලාව ගත්තොත් ඒකේ මේක විස්තර සහිතව කරලා තියෙනවා. ඒ නිසා මේක නැවත මේ අවස්ථානුකූලව මම සමහර විටක දේශනාවට සම්බන්ධ කරගන්නවා. නමුත් විස්තර සහිතව දැනගන්න හොඳම වැඩි තමයි ඒ ආනාපාන සති සූත්‍රය අනුව කරපු දේශනාවක් අරගත්තොත් ඒකේ මේ සමහරට එක දවසක් නැත්නම් එක පැයක්ම වගේ මේ එක එක ආනපන සතියේ 16 ආකාර විස්තර කරනවා. ඒක තමයි වඩා හොඳ ක්‍රමය. මේක විතර විස්තර වශයෙන් දැනගැනීම. ගරුතර ස්වාමීන් වහන්සේ ආස්වාද ප්‍රසවාස ආස්වාද ප්‍රසවාසනාවක් ආස්වාද ප්‍රසවාස නැවති සාන්ත භාවයටපත් වූ පසු ඒ දිනු කරන යෝගා යෝගියා සෝවාන් මාර්ගයට අවතීන වූයේයි සිටිය හැකිද මෙම தত্ত্বය තවත් දිනු කළ යුත්තේ කෙසේද මේකෙදි කියන්න තියෙන්නේ ආනාපානයේ ඇතුළටම හිත ගිය බව දැනගෙන නැත්නම් සතිය සහතික අරගෙන ඒ ආනාපානයේ සංසිඳෙන්න සංසිඳෙන්න පස්සම්බනේ කියලා කියන්නේ සංසිඳුවීම සංසිඳුවමින් සංසිඳුවමින් හුස්ම ගන්න පෙළඹෙනවා නම් ඒ යෝගාවචරගේ සතියේ සමාධියේ ඒ වගේම ඇතුළත වේදනාවල සංඥාවල සංකී මේ වේදනා සංඥා සංස්කාරවල විඥානයේ ලොකු තැම්පත් වීම එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක දිගටම බාධා විකින් විරහිතව යන්න දෙනවනම් හුඟක් වෙලාවට හිතා ගන්න පුළුවන් භාවනා මාර්ගයට අවතීර්ණ වුණයි කියලා. මේක සාමාන්‍යයෙන් පිම්බීම හැකිලින් භාවනා ඉගෙනුවත් බුරුම භාෂාවේදී කියන්නේ මූල කර්මත්තාන්ට හිත දාගෙන ඉන්න තාක්කල් විපස්සනා වැඩෙනවායි. මූල කර්මත්තානේ පිට ගියායි කියලා කියන්නේ මොන දේ ගියත් ඒක සංකර භාවයක් පිට කැඩිල්ලක්. ආනාපානේ භාවනා කරන කෙනා නම් ආනාපාන දිගේ එන්නේ එන්නේ එන්නේ එන්නේ කෙලියෙම ඍජු සම්බන්ධතාවයකින් අස්පනා පිට ආනාපානේ දැක දැක යන තාක්කල් භාවනා දියුණු වෙනවා කියන පොදු නිගමනයට එන්න පුළුවන්. මේ தત્ත්වයේ දියුණු කිරී කල යුත්තේ කෙසේද? වැඩි වේලාවක් ඒකේ ඉන්න එකයි. එහෙම ඒකේ සිද්ධ වෙන්න ගන්න එක තමයි කරන්න තියෙන ක්‍රමය. සෝවාන් වීමට මේ කෙතෙක් තුට උපකාර වේදයි කරුණාකර පහදාන දෙමින් ඉල්ලා සිටිමි. ඉතින් අපිට ඒක විචල්්‍ය සාධක රාශියක් තියෙන අතර මේක තමයි භාවනාමය මේ වශයෙන් කරන උදව්ව. ඉතින් ඒ වෙනකොට අපි කල්යාණ මිත්‍ර ආශ්‍රය විවේක ස්ථානය සොයාගන්න එක සුදුසු ආහාර වළඳන එක නියම වෙලාවට නෑම කරන එක නියම ප්‍රමාණය නිදා ගන්න එක ඒ ඒ බණහාන එක ධර්ම සාකච්ඡා කරන සේරම මේකත් එක්ක සරල සමාන්තරව යනවන මේකත් උපකාරක කාරණාවක් ප්‍රධාන පෙළේ උපකාරක කාරණාවක් කියලා කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අපිට කියා දුන් මෙම ධර්මයේ අපට අත්දැකීමට හැකි විය ඔබ වහන්සේ සියලු ප්‍රාර්ථනා මේ භාවයෙන් සඵල වේවා ආයුර ආෝග්‍ය සම්පත් ලැබේවා. ඉතින් අත්දකින්න හම්බුණා නම් ඒකෙන් මේ වාසි දෙක තුනක්ම හම්බ වෙනවා සමහරට ලොකු අදිෂ්ඨාන ශක්තියක් වැඩෙනවා. ඒ වගේම බාධක කරදර ආවට ඒකෙදි හිත වට ගන්න නැතුව පිළියම් කරගන්න හැටි තියෙනවා. ඒ නිසා ඒක කෙනෙක් ගෙනේ සාසනයට වෙච්ච ලොකු දෙයක් කාට හරි අත්දැකීමට ධෛර්යයක් ලැබෙනවා. ඒක නිසා අපි ඔක්කොමලා එක සාදු කියලා අනුමෝදන් වෙමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ විවිධ භාවනා ගුරුන් භාවනා විවිධ ක්‍රම වලට උගන්වයි බුදුරජාන් වහන්සේ දේශනාවේ පරිදි නියම ක්‍රමයේ කුමක්දයි අපි වටහා ගන්නේ කෙසේද? ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරන්ට දොස් කියන්න වෙනවා. මොකද බුදුරජාන් වහන්සේත් ක්‍රම කීපයක් කියලා දීලා තියෙනවා. ඒ නිසා ඒක ඉතින් ඒ කියන්නේ මොකද්ද කියන්න තියෙන්නේ මේ සාරු ගස්සක් හරු ගහක පළ රාශියක් හට ගන්නවා. ඒක නිසා ඒක මේ අද කාලේ තියෙන අයගේ දෝෂයක් නෙවෙයි. භාවනා විවිධ විවිධත්වයේ කියන එක ඒ තේරවාදී ශාසනයේ තියෙන විචිත්‍රත්වයක්. ඒක බාධාවක් කරගන්න එපා. උඟ දෙනකොට මේ දෙයක් හම්බුණාට පස්සේ ඒකේ ප්‍රයෝජනය දැනගෙන පාවිච්චි කරනට වැඩිය ඒක අනා ගන්න ගතිය වැඩි දෙක තුනක් දුන්නාට පස්සේ. දෙක තුනක් නෙවෙයි 60ක් හම්බුණත් මේ ප්‍රයෝජනෙට පාවිච්චි කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. කොච්චර හම්බුණත් වස්තු කොච්චර සුකොබෝගේ වුණත් ප්‍රයෝජනේ දන්නවනම් ඒක අහක යන්නේ නිකන් ගොඩ ගහගෙන තියා හිටියට පාවිච්චි කරන්නේ නැත්නම් එහෙම නැත්නම් ඒක කරදරයක් කරගන්නවනම් ඒ වස්තුවට වාලෙක් වෙනවා. එමුනේ වස්තුව තමයි අත්‍යර්ථතර ගන්න ඕනේ අරගෙන වෙලා දැනුමක් වේවා ශිල්පියක් වේවා මිත්‍රයෝ වේවා වස්තුව වේවා නිලතල වේවා සම්මාන වේවා කොයි එක හම්බ වුණත් ගතියුතු ප්‍රයෝජනෙ ගන්නවා නම් කොච්චර වැඩිම ප්‍රශ්නයක් වෙන්නේ. ඒ මේ මොකද්ද සමහර නිදර්ශන සරුවචන සඳහන් කරලා තියෙනවා මේ නිවන කියන එක යම් කිසි දෙයක් ඒකට කොච්චර සෙනගාවක් වැඩියක් නැහැ කියලා. නිවන කියන එක පිරෙන්නේ නැහැ. කොච්චර සෙනගයකට ආවත් දැන් ඇති ඊගා බස් එක යනකම් නතර කරන්න පොලිම පොඩ්ඩක් නතර කරන්න එහෙම එකක් නැහැ නිවනේ. ඒ වගේ තමයි අවබෝධය සඳහා නම් දැනුම ශිල්පීය දැනුම කොයි දේ ලැබුණත් ඒකේ මනස කරදරයට ගන්න. අර මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා. මෝඩ වඩුව ආයුධත් එක්ක තුවාල කරගන්න. දක්ෂ වඩුව ආයුධය වෙනකොට සුදුසු ආයුධය සුදු විදිහට පාවිච්චි කරලා දක්ෂ විදිහට එනවා. ඒක නිසා භාවනා ක්‍රම වැඩි වෙන්න වැඩි වෙන්න ඒක කිසි දෝෂයක් නැහැ. ඒ වගේම අපි එච්චර ගොඩාක් තේදී අපි එක භාවනාව කරන්න කියලා ලැජ්ජාටපත් වෙන්නත් එපා. ඒක හීනමානයක් කරගන්නත් එපා. අපි ගන්න ක්‍රමෙන් ප්‍රයෝජන තියෙනවා නම් ඉදිරියට යනවනම් කරුණාකල මතක තියාගන්න ඔය ඉස්සරහට තියෙන භාවනා ක්‍රම ඔක්කොම ක්‍රමෙන් අපකරා පැමිණෙනවා. අපි පණ්ඩිතාරාමේ ඉන්නකොට ලේඩි ડોක්ටර් කෙනෙක් හිටියා කැනඩාවලින් ඉඳලා ඉතින් සතුටට කියනවා ස්වාමීන් වහන්සේ මිනිස්සු හරියට මේ කියනවා මේ ධර්ම හොයාගෙන යන ගමන හරිම දුෂ්කරයි හරි මේ කියලා මම මේ ඇත්තටම ආඩම්බරයට කියනවා නෙවෙයි සාංශේ ධර්මයේ මාව හොයාගෙන අවිල්ල තියෙන දැන් කියනවා. මට අවශ්‍ය ඔක්කොම වැදගත් ගුරුවරු හම්බෙලා තිනවා ඔක්කොම භාවනා ක්‍රම හම්බෙලා තිනවා ඒ නිසා මට පේනවා මගේ සරල අවංක මේ නියතමානීව මම යනවනම් ධර්මයේ මා කරපැමිණෙනවා. බය වෙන්න එපා. අපි හොයන්න යන්න ඕනේ. හැබැයි කරන දේ ආත්ම විශ්වාසයෙන් කරන්ඩ බොහෝම සරලව, බොහෝම නිහතමානීව කළ හැකි ප්‍රමාණය පසුබාහ නැතුව කරන්ඩ අන්තිමට ධර්මයේ Tamanට නතු කර ගන්න පුළුවන්. ඒක අපේ ලොකු සාංශ හොඳටම විශ්වාස කරපු එකක්. මෙහි ඉන්නකොට මට කිව්වේ නම ඉස්සරහට තියෙන සංඝවතර කරන්නයි කිව්වා. Taman ඉදිරිපත් එක. ඒතකොට Tamanගේ ජීවිතේ බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙයි කිව්වා. ඒ බුරුම් භාෂාවෙන් කියනවා Taman අනුන් පිළිබඳව අනුන්ට කරන්න තියෙන දේ එහෙම නැත්නම් අපි යුතුයකම ව්‍යවස්ථාව ඉන්න සමාජයේ තියෙන යම් කටයුත්තක් තියෙන නොපිරිහෙලා ඉතිකේරුවොත් ගෙදර යනකොට තමන්ගේද ඉෂ්ට වෙලා. අනුන්ගේ කටයුත්ත හොඳට කරනවා. අනුන්ගේ කටයුතු කරලා තමන්ගේ පිරිහ ගන්න එක නෙවෙයි මම මේ කියන්නේ. අනුන්ගේ කටයුතු කරනවා කියන එක බරක් කරගන්න එපා. බරක් වුණා නම් ඒ සෝරි තමයි කියන්නේ. ඉතින් ඌව කොට ගන්න බෑ කාටවත්. කිසිම දෙයක් අපි ළඟට එන්නේ නැහැ අපිට ඒක අදාළ නැත්තම්. අදාළ නිසා යන්නේ ඔක්කොම බාර අරගෙන කරන්නේ. ඔක්කොම කරන්න බෑ පුළුවන් හරිය කරන්න. ඒක 100ට 100 සම්පූර්ණ වෙනකොට Tamange එක ඉබේම පිටලා. හිතා ගන්න බැරි විදියකට ඒක සිද්ධ වෙන්නේ. මට ওই ඉස්සරත් මම මතක් කරා මම උපසම්පදා වෙන්න ඔන්න මෙන්න වගේ තේදී අම්ම නැති වුණා. ඒක මට විශාල නිකන් අවුලක් මොකද කරන්න කියලා හිතා ගන්න බැරි වුණා. පස්සේ ලොකු සංසකාරට ගියා පස්සේ මට නිකන් එකපාරට හැඟුම් බර වෙලා අඬණ්ඩයි අර මේ පටන් ගත්තා. ඊට පස්සේ ලොකු සාන්ති කිව්වා පොඩි එකෙක් වගේ අඬලා වැඩක් නැහැ කරන්න තියෙන කටයුත්ත කරන්න ඕනේ ගබඩාවට ගිහිල්ලා සුදු රිදයක් අරගෙන ගිහිල්ලා වැඩිහිටියෙක් එක්ක ගිහිල්ලා පාංශුකෝට සම්බන්ධ වෙන්නයි කිව්වා ඉතින් මං හිතුවා මට යන්න දෙන එකක් නැහැ කියලා ඒ සතුටින් හිටියේ කොහොමරි මං ගියා ඇත්තටම කටුකුරුද ඥානද ස්වාමීන් වහන්සේයි කේමානන්ද ස්වාමීන් වහන්සේට වැඩිම වැඩිම ස්වාමීන් දෙනමට කිව්වා මේ නමත් එක්ක ගිහිලා ගමේ පන්සල වැඩවලට සම්බන්ධ වෙන්න එපා අම්මට මිනියට මේ සුදුරජි පූජා කරලා එන්නයි කියලා. යනකොට මං හිතියේ හරීම අසීරුවකින් මම මොනව කරයිද දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මට හැඟුම් බරව අඬයි කියලා. හැබැයි මෙහෙදී ඇඬුවට එහෙදි මොකුත් නැහැ. කරදරයක් නම ඉස්සල්ලාම ජීවිතේ බණකුත් කිව්වා. බණකුත් කියලා ආවට පස්සේ ඉතින් මිනිහරගෙන කට්ටිය ගියා අපි ආවා ඉන්න. ඒ කේමනන්ද ස්වාමීන් වහන්සේ බණ ටිකක් කිව්වා. බණ ටිකක් කියලා කිව්වා දැකලවත් තිබුණේ නැහැ ඔය ඉතිසලා. ඊට පස්සේ කිව්වා මේක නම් මට ආමංගල්‍යයක් පේන්නේ නැහැ. අම්මගේ මිනිහ දිහා බලනකොට අම්මා භාවනා කෙදලා ඉන්න වගේ තියෙන්නේ. නවගුණ වලකුත් අතේ දාලා දෙන හැබැයි උඩරට මැණිකින උටගේ අන්දලා තිබ්බා. ආභරණ රෙමේ දාලා. ඒක නැතුව නවගුණ වෙලා තිබ්බනම් හොඳයි. ඒ නිසා ගෙදර ඉන්න කෙනෙකුටත් කනගාටු වෙන්න දෙයක් මට පේන්නේ නැහැ. ඔක්කොම තම තමන්ගේ වැලිටි කරගන්නව පෝස්ටර් ගැහිල්ලක් නැහැ. කිසිම ගෝසාවක් නැහැ. මිනිහ එළියට ගත්ත පස්සේ ග්‍රාමශීක මහත්තයා ඇවිල්ලා වචන කීපයක් සඳහන් කරා මිනිහ ගෙනිච්ච එච්චරයි. වෙන මොනක්වත් තිබුණේ නැහැ. ඒක නිසා මේක මේ අවමංගල ගෙදරක් මට පේන්නේ මංගල ගෙදරක් වගේ තියෙන කියලා. ආනන්ද මහසේ ලොකු ස්වාමීන් වහන්සේ දැකලා ඇහුවා මේ කොහොමද නම කියලා. ඊට පස්සේ මං කෝසාන්ත මම ගෙදර හිටියත් කවදාකවත් ওই තරම් සරල ওই තරම් චාමු වැඩි කෙරෙන්නේ නැහැ. මම හිතන ඔය ටෙඩිය අනනවා. ඉතින් ලස්සනට වැඩි වුණයි කියලා. සෑහෙන සෙනගක් ආවා. කිසි පෝස්ටර් මොනවක් කරත් නෑ ඔක්කොටම යවලේ අම්මා තමයි ඔක්කොටම යවලේ අම්මා එච්චරයි. ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ හිටියන මාත් හිතින් සම්බන්ධ වෙලා හිටියේ කිව්වා ඒකට. ඒකල කිව්වා තමන් මේ වැඩ කටයුතු කරනවා නම් තමන්ට වෙන්න ඕන කටයුතු ටික සේරම සිද්ධ වෙයි කිව්වා. දැන් මෙහි කරන්නේ අම්මට උපස්ථාන කරන එක නෙවෙයි. මෙහි කරන්නේ සංඝයාට උපස්ථාන කරනවා. කරන දේ කරන. එතකොට අර වැඩ ඔක්කොම වෙනවා. ඒ නිසා ඒ කරන දේ කවදාකවත් කෙනහිල්ලෙන් කරන්න එපා. එහෙමනම් නොකර නිකන් ඉන්න. කරන දේ සතුටෙන් පිපිච්ච විදියට මේ සාදරව කරන්න මුළු හදින්ම අර වැඩ ටික වෙනවා. ඒ නිසා ඒක ධර්ම කටයුත්තක්ද කන කෙනෙක්ගේ මල මූත්‍රාවක් හොදන එකක්ද එහෙම නැත්නම් විණියකගේ පොඩි කෙක් බලා ගන්න එකක්ද මලක් පූජා කරන එකක්ද මොකක්වත් නැහැ. ඒක හැමදේම වතක් විදියට කරන්න ඕනේ. හැබැයි වත හිල් වෙන්න දෙන්න එපා. මනෝ වෛද්‍යවරු මෝහණයෙන් සමහර මානසික රෝග සුව කර ඇතයි අසයත මේ භාවනා මාර්ගෙන් කරන මනසේ සුපත් කිරීමට සමාන දෙයක්ද දැන් ඇත්තට මේකේ <coughs> සමානතාවත් හොයනවා මොකද ඉස්ලාමයේ මෝහණය අඳුරගත් වෙලාවේදී හුඟාවක් බලාපොරොත්තු තිබ්බා. නමුත් ටික කාලයක් යනකොට ඒක එච්චරම හිතපු තරම් බලාපොරොත්තු ඉෂ්ට වුණේ නැහැ. මොහොනේ යම් යම් தত্ত্ব తాවකාලිකව යටපත් කරන්න පුළුවන් වුණාට ඒ මොහොනේ ඒ தত্ত্ব යටපත් කරාට පස්සේ රෝගියා තමන්ගේ ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන තුන වෙනස් කරේ නැත්නම් අර தත්ත්වයට ආයෙ වැටෙනවා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ ආහාරම ගන්නවා නම් ඒ මනෝ ව්‍යාපාරම් පවත්නවා නම් ඒ විහාරමේ කරනවා නම් ඉරියව් පැවැත්වීම වෙනසක් කරන්නේ නැත්තම් ඉතින් අර නැති කරපු එක ආයෙනවා. නමුත් මේ රෝගියා ඊට පස්සේ දැනගෙන මම මේ මේ මෙච්චර මේක උග්‍ර වුණේ මගේ ආහාර ක්‍රමය හොඳ නැති නිසා මම වසන තැන ඉරියව්ව හොඳ නැති නිසා මගේ මනස වැඩ කරන්නේ නැති හොඳ නිසා නිසා මම ඊට පස්සේ ඒවා සකස් කර ගන්න ඕනේ කිව්වොත් අර අර නිද්‍රාවෙන් ගත්ත සුවේ දිකට ගෙනියන්න පුළුවන්. නමුත් උඟාක් රෝගීන් එහෙම කරන්නේ නැහැ. ඒගොල්ල නැවතත් අර පුරුදු චර්යාවට වැඩිචා ආය රෝග එනවා. ඉතින් ඒ නිසා මේ මනෝව්‍යාපා මේ නිද්‍රාව පහුගිය දවසට යට කියලා තියෙනවා. දැන් ආයෙත් ඒක ඉස්මතු කරගන්නවා. ඒකෙන් අර తాවකාලිකව ඒ රෝග ලක්ෂණ ටික අයින් කරලා ලෙඩාට අලුත් අවස්ථාවක් කරන් දෙනවා. ඔබ කැමැතිද ජීවිතේ නැවත සැරයක් සලකා බලලා වෙනස් කරන්න වෙනස් කරන්න කැමැති නම් අර එකෙන් මේ වෙනසක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා දැන් මේකට කියන්නේ behavioral medicine කියලා. behavioral medicine කියලා කියන්නේ අපේ සිංහලේ තියෙන පත්‍යම තමයි. අපේ සිංහල වේදකම් කරනකොට පත්‍යයක් නැත්තම් බෙහෙත ගුණේ නැහැ. එයා නෑම, කෑම, සීතල ආහාර, උණුසුම් ආහාර ඉරියව් පැවතනවා. එහෙම නැතුනොත් මේ බෙහෙත ගුණ ගන්න වගේ වෙස්ට් එකෙත් එහෙම පටන් ගන්න තියෙනවා. මේ නිසා මේ මනෝ මේ මෝහණෙම එන්න පටන් ගන්න තියෙනවා. හැබැයි ඒක දැන් යන්නේ ඉස්සර වගේ නිකන් හුදුතාවකාලිකව මෝහණින් මේක මකලා දාන එක නෙවෙයි. මකලා දාලා ඒ රෝගයට හේතු ගන්නනවා. නැවත ජීවිතය ගැන සලකා බලන්න. මැරිලා ඉපදුනා වගේ අලුත් ක්‍රමයකට මේ හැසිරී වෙනස් කරනවා නම් සුව කරන්න පුළුවන්. භාවනාවේදී මේ මේකට දෙන්නේ සම්බන්ධ වෙන්නේ නැහැ. මනෝවෛද්‍යවරයා සහ මනෝරෝගියා සම්බන්ධ වෙන්නේ එකනවා. එකනටම තේරෙනවා මට ආනපන හොඳට සංසිඳුනාම එහෙම නැත්නම් වේදනා සංඥා පිළිබඳ සංසිඳිතාම මට හොඳම ආරක්ෂාකාරී විවේක දැනකට යන්න පුළුවන් ආයසරයක් අත් දෙකෙන් කණෙන් සද්දෙන් ඉඳුරංගෙන් ඉඳුරා අරමුණ එන්න ගන්න ගම ආර පරණ පිස්සුවටම වැටෙනවා. ආයේ අපි කියන්නේ මෙතනින් ගෙදර ගියාට පස්සේ තිබුණු තැනටම වැටෙනවා. ඉතින් තුන් හතර සැරයක් ගියාට පස්සේ Tamanට තේරුම් ගන්න පුළුවන් නම් බුදුමනක් අහලා හෝ කල්යාණ මිත්‍යාස්පින් හෝ මේ ගෙදර ගියාට පස්සේ තියෙන දේ පුළුවන් තරම් මේ දකින්න සාන්ත අනපනට ගැළපෙන මේ දකින්න සාන්ත වේදනා සංඥාවට ගැළපෙන සත්‍යතර ටික ටික ටික ටික මම වෙනස් කරන්න ඕන නැත්නම් මම වෙනස් වෙන්න ඕනයි කියලා හිතා ගන්න බැරි නම් මේක හොදෝද මඩේ දෙමිලක් වෙනවා. යම් දවසකට ඒ යෝගාවචරයට යාදෙන ප්‍රතිකර්මයක් හම්බෙන්නේ භාවනා මධ්‍යස්ථාන හම්බෙන ප්‍රතිඵල නිසා නෙවෙයි. ඒ අනුව තමන්ගේ ඉරියව් වෙනස් කරන්න දැනගත්තා. ඒ අනුව තමන්ගේ gedara dore කටයුතු වෙනස් කරන්න දැනගත්තා. ලෝකේ වෙනස් කරනවා කියන එක නෙවෙයි මම කියන්නේ. හැඩගැහිමේ වෙනසක් වෙනවනම් මේක බල්ලකට ඇල්ලුවා වගේ දිගින් දිගට යනවා. එහෙම නැත්නම් හොදෝදා මඩේ දෙමිලක් වෙනවා. ඉතින් උඟ දෙනෙක් ඒක ගණන් ගන්නවා. භාවනාවෙන්ම කරන්න ආවා. භවනායෙන් කරන්න බෑ. ඊට පස්සේ ඊතර තමන් ගත කරන ඉදිරියදා ජීවිතයේදී යාදෙන සප්පාය කිරියාය සාකච්ඡ කිරියා සක්කච්ඡ කිරියාය සාතච්ඡ කිරියාය කියලා ක්‍රම තුනකට මේක සඳහන් කරලා තිනවා ඒ භාවනාවේදී ලැබෙන සාන්ත සුන්දර තත්වෙට යාදෙන ඒකට සැපයලවන සුළු ආහාර නිද්‍රා ඒ වගේම නෑම කෑම වගේ දේවල් වලදී නිතරම සැලකිලිමත් වෙන්න හිත කුලප් වෙන කුප්පන වැඩ කරන්න එපා. කරන්න වුණොත් පුලන්තර ඒක අයින් කරගන්නවා. විවේක වෙන විදිහට කරන්න. කල්යාණ මිත්‍රයන්ගෙන කලබලකාරී අය අසුර කරන්න වුණොත් එහෙම පුළුවන් තරම් මගාරිනවා. සාන්ත සුන්දරත්වය අසුර කරනවා. පොතපතක් කියනකොටත් ඒ නිවෙන පැත්තට යනවා කියවනවා. එහෙනම් නිකන් හම්බුනාට දෙමළ පත්‍ර කියවන්න යන්න එපා. දෙමළ හම්බුනා දෙමළ පත්‍රේ දෙමළ පත්‍රේ තමයි. ඉතින් පුරුද්දට නිවුස් අහනවා පුරුද්දට පත්තර බලනවා කියන්න හදනවා කියලා කියන රෝහෝද හොද මඩේ දෙමිල්ල. පත්තර වලට ඒක දෝෂයක් නෑ අවශ්‍ය දෙයට. ඒ Taman අර ඉස්සර පුරුද්දට නෙමෙයි අර ලැබිච්ච සමාධියට ගැළපෙන. ඒ විදිහට කරන්න ගියාම අහන්න කෙනෙක් නෑ අපිට. Tamanමයි තීරුම් අරගන්න ඕනේ මේකට ගැළපෙන. සප්පායදී සතත් සාතච්ච ක්‍රියා කරන නිතරම කරන්න ඕනේ. සක්කච්ඡ කිරියාවේ ආදර ගෞරවයෙන් නැමී සිට කරන්න ඕනේ. ඇඟට නොදැනෙන්න ඒ දේ හදාගන්න බැරි නම් ලැබිච්ච මෝහණයෙන් ලැබිච්ච දේ සාමාන්‍ය බුද්ධිය තියෙන්න ඕනේ මේ භාවනා මධ්‍යස්ථානයේ ලැබෙන මේ தත්ත්වය අපිට කෙලින්ම ගන්න බැන්නම් ඊට කිට්ටුවට යන විදිහට ජීවන රටාව වෙනස් කරගන්න. ඒකට මේ ළමා තරුණ වයසට වැඩිය මැද වයසේ ජීවත් වෙන අයට ඒකේ ප්‍රයෝජන ගන්න තියෙන වැඩි මොකද උඟක් කල් ජීවත් වෙච්ච නිසා අත්දැකීමක් තියෙනවා. වයසට ගියාතරත් කරන්න පුළුවන්. එමෙිට එමෙිට එමෙිට ජීවන රටාව හදා ගන්න ඕනේ. මේකට සප්පාය වෙන විදිහට. ඒකල ඒක අබ්බැහි කරගන්න. තමන්ගේ ජීවිතය අබ්බැහි කරගන්න එක හිමීර සිද්ධ වෙනවා නම් ප්‍රතිඵල බොහොම හිමීර සිද්ධ වෙන්නේ. වහවහ කරගන්න පුළුවන් නම් මේ භාවනා මධ්‍යස්ථානයෙන් ඇතිවෙච්ච ඒ යෝජනාව එදින්දා වැඩවලින් ස්ථිර කරන්න පුළුවන්. ස්ථිර කරලා පස්සේ දිගට අල්ලලා යන්න. yaadෙන්න තු වගේ භාවන ලැබෙද්දී yaadෙන්න තු යනවා. ඉතින් මෙතන තියෙන්නේ මේ සාමාන්‍ය බුද්ධිය අවශ්‍ය කරනවා. ඊගාවක ඉංග්‍රීසි ප්‍රශ්නයක් ඉංග්‍රීසි මාධ්‍යයේ තියෙන්නේ. Sir, after about 30, 20 minutes of walking meditation, the mind settle down into the sensation in the soles of the feet. Uh, number two, the sensation are felt more strongly in the left foot, contact with the sharp object uh, bring about irritation which when uh, watched slips into feeling of something pleasant. What is pleasant sometimes slips into feeling of uh, sensuality. Number three, the sensation beginning in the soles of the feet travel up the body, almost up to the armpit. Sometimes there are uh, mellow shooting. Uh, sometimes a warm wave. They are never unpleasant and I find myself wanting more. On one occasion, the piece, face of contact with the left foot corresponds with the thrills along the left side of the scalp as if a nerve was being stimulated. During sitting meditation, I have noticed pain and irritation turn into something pleasant. Also chills and thrills along the body. The violent body jerking of a few months ago are less violent now. If I catch the sensation before it blows up into a moment, movement, a sense of warm, warmth and uh, a, uh, feels relief, warmth and relief fills the body and subsides. The only word I can find to describe it is bliss. I put this experience to you in written form as I may not be able to bring them to you at an interview with respect and gratitude. Uh, overall is good, uh, but uh, I would like to emphasize or give uh, kind of practical uh, relationships. Uh, the violent body jerks of a few months ago are less violent now. These jerks and body violations, some people experience a very mild form, some people are very in a agitated form. I, I found certain relationship, those who are experiencing the big jerks and the violence are basically don't have enough physical experience, exercises in their daily life. If that is the case, in the meditation sometimes they get uh, violent shocks knowing that if you do enough walking meditation, definitely that will balance. In the sitting meditation, you you still feel jerks, but you can definitely see the reduction of the violence proportionate to the amount of meditation, uh, walking meditation you are doing. So therefore, uh, you have to have certain amount of physical exercises and uh, if it is a balanced one, something like uh, walking, very, very conducive. And that walking also, effectivity increases as far as you are doing in the outdoor walking meditation on the sand rather than the indoor meditation. So whenever possible, give the priority to happen it in the open air, barefoot, or specifically in the tropical climate, and on the sand bed. Then the maximum benefit out of walking meditation you can get. And uh, indirect relationship is that the violations will be reduced. Otherwise, this is good, but the uh, same person will uh, write the other side also in one uh, pages so one epi some episodes, all the pleasant also changing into unpleasant, all the good thing happy like bad, but in this one, it happy like every bad thing happening at the good and happy like a bliss. But that is not the face value throughout. Sometimes these values changes. It is nothing but mere perceptions. Mere value system, value judgment, uh, they are under the evolution, under the changes, subject to changes. So therefore sometimes appear like auspicious, sometimes appear like very discouraging. But you must understand perception and perception. That's a kind of a maturity uh, one has to develop with the advancement of the meditation. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා දැනට එදිනදා ජීවිතයේ කටයුතු වලදී හැකියතාක් මෙත් වැඩිම ඒ සීල සත්‍ය සූපත් වෙත්තා වෛර නැත්තු වෙත්තා යනුවේ හෝ ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරමින් වැඩ කටයුතු නිරත වෙමි කරමින් සිටින වැඩ කටයුත්ත පිළිබඳව සීය පීඨීමට ගන්නා පීඨීමට උත්සාහ කළත් ඊයේ සඳහන් මෛත්‍රී හෝ ඉතිපිසෝ ගාතාව 100ට නැගේ. මා කුමක් කළ යුතුද කරුණාකර පිටවන්න. මේකේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. නමුත් Tamanට තේරෙනවා නම් මේ වගේ පුරුදු කරපු දේවල් මෛත්‍රී වෙන්න පුළුවන්, ඉතිපිසෝ ගාතාව වෙන්න පුළුවන්. හිත තත්ත්වගත කළොත් ඉතින් ඒක දිගේම තමයි යන්නේ. ඊට පස්සේ සත්‍යයට ගණ්ඩත් බැරි වෙනවා. අරකටම පුරුදු වෙනවා. මේකට හොඳම නිදර්ශනය තමයි මම කියුවේ අර වීර අපිට මේ කවුද වීරකෝම මහත්තයා අපිට මේ මිත්තානිසංස සූත්‍රේ මා මිත්තානිසංස සූත්‍රේ පාලිය ඉගෙනුවා මෙහෙන් ඉස්සල්ලා මේ අපි ක්ලාස් එකක් කරලා ඒකදී මේ මහත්තයා කියනවා ඒ යකට ඉන්නේ හවුසින් ස්කීම් එක ඒ අම්මා කෙනෙක් හැමදාම මෛත්‍රිය වඩනවලු සියලු සත්‍යය සූපත් වෙත්වා අල්ලපු ගෙදර පරට්ටි ඇර කියන. හයියෙන් කියනවා. හැම මේ මහත්තයාට ඇහෙනවලු. මෙහෙමන්ට ගිහිල්ලා කිව්වලු හොඳ නෑ එහෙම කියන්නේ කියලා. මාත් දන්නවයි කිව්වලු කරන්න දෙයක් නෑ කිව්වලු. සියලු සත්වයෝ සූපත් වෙත්වා අල්ලපු ගෙදර පරට්ටි ඇර. සියලු සත්වයෝ සූපත් වෙත්වා අල්ලපු ගෙදර පරට්ටි ඇර. ඉතින් අපිට මිත්තානිසංස සූත්‍රයේ උගන්වනවා ඒක. සියලු සත්වයෝ සූපත් වෙද්දාද ඇත්තද කියවන්නේ නැත්නම් අල්ලපු ගෙදර පරට්ටි ඇර කියන එකද ඇත්ත කියලා. ඒ කියන්නේ ප්‍රകൃතිය කොහොමද කියලා දන්නේ. ඒ අම්මට ඒක වළක්වන්න බැන්නේ. සියලු සත්ව සූපත් වෙත්තා නිදුක්කත්තා නිරෝගී වෙත්තා අසවල ඇර. ඉතින් මේක භාවනාවක්ද නැත්නම් හිත දත්තගත කිරීමක්ද මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා පේනවා මේක සමත ටෙක්නික් එකක්. මේ සමත ටෙක්නිකෙන් කරන්නේ හිත යන අත නගාරලා වෙන පැත්තකට හිත දාන එක විතරයි. මේක පුහුණුවක්ද දියුණුවක්ද කියන්න බෑ. ඒ සාමාන්‍යයෙන් මේ ඔය ගෙවල් දොරවල් වැඩ කරනකොට Tamanට දරා ගන්න බැරි තරම් වෙහෙස වැඩි වෙච්චාම පිරිමි කරන්නේ මොන හරි සැරබීමක් බීලා අමතක කළා දාන. ඒ මනුස්සයා කියන නැත්තම් හෙට දවසේ වැඩ කරන්න බෑ. වැසට එක්ක සූදු කෙලින්න ඕනේ මොකක් හරි එකකින් අර අර ටෙන්ෂන් එක එක පැත්තකට දාන්න. ඉතින් කුස්සියම්ම කරන්නේ වලඳක් බින්දිනවා. ඒ මොකක් හරි මොකක් හරි අර මනුස්සයා එනකොට වතුර කරහ කරි ගන්න. මොනවා හරි කරලා මේක පිට කරන එක මෛත්‍රිය වගේම තමයි. යෝක ඇති කිසි වෙනසක් නැහැ. මේක වෙනුවට වෙන එකක් දාන්න. එච්චරයි. ඕක මේ බුද්ධ ආගමේ විතරක් තියෙන එකක් නෙවෙයි. කොයි ආගමෙත් ඒ දෙවියන් වහන්සේට ස්තුති වේවා දෙවියන් වහන්සේට ස්තුති වේවා කියනවා. එක දවසක් මුල්ලා නස්රුඩීන් අහලා තියෙන නස්රුඩීන් කතා. නස්රුඩීන් දවසක් මේ දෙවියන් වහන්සේට ස්තුති වේවා දෙවියන් වහන්සේ ස්තුති වේවා කියලා හොයනවලු. ඉතින් යාළුවෙක් ඇවිල්ලා ඇහුවලු මේ මුල්ලා කොහෙද යන්නේ කියලා. මම හිටපන්කො මේ මගේ මේ බූරුව නැති වෙලා ඔටුව නැති වෙලා. ඔටුව නැති වෙලා හොයනවායි කියලා. එතකොට හැම පියවරක් පාසම කියනවා දිව්‍යන් වහන්සේට ස්තුති වේවා දිව්‍යන් වහන්සේට ස්තුති වේවා ඊට පස්සේ හැවලු යකෝ ඔටුව නැති වුණාට පස්සේ දිව්‍යන් වහන්සේට ස්තුති වේවා කියන්නේ ඇයි කියලා නිකන් හිටපන් කවලු ඔටුව උඩ මම ඉන්න වෙලා නැති වුණා නම් එහෙම මල මගුලක් නෙ වෙන්නේ දෙයයන් වහන්සේ ස්තුතිව මම නැති වෙලාවේ ඔටුව විතරයි නැති වෙලා තියෙන්නේ මම ඒකට මේ දෙයයන් ස්තුති කරවල ඔටුව විතරක් හොයනවා කියලා ඒ වගේ ඔය මේ එක එක දේවල් පුරුදු කරගෙන හිටපුවාම පුරුද්දට ඒ වචනේ කියවෙනවා සමාජයට කියන්න බෑ අල්ලපු ගෙදර පරට්ටි කියන්නේ මෛත්‍රියම කියනවාද කියලා කොහොමද දන්නේ? දැන් අපිට නම් හිතෙන්නේ එහෙම කියනකොට තරහට කියනවා කියන්නේ. ඒ ඒ වෙලාවේ හිතේ තියෙන කෙලෙෂනේ බලපානේ වචනේ නෙවෙයිනේ. මේ වචනේ පුරුද්දට කියනකොට හැඟීමක් ඇතුවද කියන්නේ නැද්ද කියන එක දන්නේ නැහැ. ඒක කියන්නේ ඉස්ලාම් වතාවට අර මේ සේරි වාණිජ ජාතකයේදී තමයි කියනවනේ කොක්ක ගහගත්තේ. බුදුහාමුදුරෝ ඒ ඒ වෙලාවෙත් බුදුහාමුදුරෝ නෙවෙයිනේ මේ තරහ ගත්තේ. ඒ වෙලාවෙත් බුදුහාමුදුරෝ අහිංසකව ගියානේ. ඒ තරම් ධම්මත් හැමදාමත් මුකුත් බුදුහාමුදුරෝ කරන්නේ නැතුව කොහොමද මේ පස්සෙන් බුදු වෙන ආත්මටත් ආවේ? මම දැන් ඇත්ත සංග්‍රහ පොත්වල තියෙන විදියට රන්තලි අරගෙන මගට යනකොට මේ මිනිස්සයා ඉවුරට ඇවිල්ලා ඔරුකාරයට කතා කරනවා. මෙහාට පැදමන් කියලා. සේරිවාණිජ කියනවා එපා එහාට පැදමන් කියලා. ගුරුකාරයාට මම දන්නේ නැහැ ඉතින් වෙච්ච දේ කවුරු හරි බලන්න ඉඳලා හදිහට report කරනවද නැද්ද මම දන්නේ නැහැ සංග්‍රහ ග්‍රන්ථවල තියෙන්නේ ඒ උරුකාරයා එහාට පදින්නේ තාම ගඟ මැද අරයා දුවගෙන එනවා දුවගෙන ඇවිල්ලා උරු කාටට කතා කරලා කියනවා මෙහෙට පැදපන් මෙහෙට පැදපන් කියලා. සේරිවානේ කක්ෂපුට කියනවා එහාට පැදපන් කියලා සේරිවානේ කියනවා නෑ නෑ මම උඹට සල්ලි කියලා තුනේ මෙහෙට පැදපන් කියලා. ඉතින් එතකොට දෙන්න දෙපැත්තට යනකොට කක්ෂපුටට තේරෙනවා සේරිවානේදී ඒ වෙලාවේදී මේ රන්තලියට උපක්‍රම කරනවායි කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් ඒක දිගින් දිගට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ රන්තලිය දීලා දැම්මනා. ඒ වෙලාවේ බෑ. ඒ වෙලාවේ මේ රාගේ දුරු කළ රාගේ දුරු කරලා තිබුණේ නැහැ, ද්වේෂේ දුරු කරලා තිබුණේ නැහැ. සාධාරණ වශයෙන් කිව්වා මේ මනුස්සයාට ළමයාත් රවට්ටලා කරපු දේ මම ගිහිල්ලා ඇත්ත කියලා ගත්තේ. මම මේ මනුස්සයාට තලිය දීලා ගත්තේ. එයා අසාධාරණයි, මම සාධාරණයි කියලා සාධාරණ මෙත්වේ සටන් කරා. නමුත් බුදු වෙලා බලනකොට බැලුවා නම් පේන්නේ තිබුණා එදා අර රන්තරිය දීලා දැම්ම නෑ. හැබැයි වෙලා තියෙන්නේ අර දේවදත්ත එච්චර ගල් පෙරලත් බුදුහාමුදුරුව පිරුණම් පාන්නේ කියන එක අපිට බණ ටිකක් අහගන්න තියෙන අවස්ථාවක් නැති වෙන එහෙමනම්. දේවදත්ත කෙනෙක් නොහිටියනම් ඒ කියන්නේ චිත්‍රපටියක කොල්ලගේ දක්ෂකම් පෙන්නන දුෂ්ටයා දක්ෂ වෙන්න ඕන. දුෂ්ටයා දක්ෂ වුණ නැත්නම් ඒ ඒකේ නෑනේ කිසි කිසි චිත්‍රපටියේ නෑනේ ගෝ එකක්. ඒ තීර නිසා තමයි බුදුහාමරගේ ಗುಣ මෙච්චර හොඳට කැපී පෙනෙන විදියට සිද්ධ වුණේ දේවදත්ත කිසියම් අනුකම්පා විරහිතව සාධාරණත්වයට අසාධාරණ කිරීමේ දක්ෂකමක් තියෙනවා. බුදු වෙච්ච ආත්මෙදි විතරක් බුදුරජාණන් වහන්සේ අලුතෙන් කර්ම රැස් කරන්නේ නැතුව ඒ අසාධාරණයේ කෙනා සාධාරණ විරුද්ධව අසාධාරණ සටනක් මෙහෙවද්දි කරබන ඉන්න පුළුවන්. ඊට ඉස්සලා ආත්මවල අරවට කෙනේකම් කරලා තියෙනවා. කියන්නේ යම් යම් ආකාරයේ ප්‍රතික්‍රියා කරන්න. මොකද සම්පූර්ණ කෙලෙස් විරහිත හිතකින් නෙවෙයි කරන්නේ. බෝධි සම්භාර පුරණ කාලේනේ. අඩුපාඩුකම් වෙන්නේ. ඒ වගේ අපිත් ඔය කාට හරි අපි දන්න ක්‍රමයට කෙනෙක් අපිට වෛර කරද්දී අපි මෛත්‍රී කරන්න ගියාට අපේ අතින් කෙනහිලි වෙන්නේ ඉඳී තියෙනවා. අපි දන්නේ නැතුව ඒක හරීම සූක්ෂමයි. ඒක අපිට හිතා ගන්න අමාරුයි. අපි දන්නවා ඇත්තටම මේ සංසිද්ධියේදී අපිට කෙලස් කරගන්න ඕනේ නැහැ. කර්ම රැස් කරගන්න ඕනේ නමුත් ඒකේ අපේ ඇඟේ නොගෑවි අපිට කර්ම රැස් නොවි අපිට චේතනා පහළ නොකර මේ සංසිද්ධියෙන් පසු ප්‍රතිබල ඇති නොවෙන්න කටයුතු කිරීම කියන්නේ ඉතාමත්ම දක්ෂ ශිල්පයක්. ඒකදී අපි බොහොම දුර්වලයි අපි අතින් කොහොමඩක්වත් කෙනෙහිලි වෙනවා. වචන ක්‍රියා හිතවිලි එනවා මේ සමහරුන්ට ඒක අහුවෙන්නේ නැහැ වෙන කෙනෙක්ගේ සංසිද්ධියක් බලාගෙනකොට දෙපැත්තම 50ට 50 වැරදිම තමයි. අපිට කියන්න බෑ ඔය එක පැත්තක් භාවනා කරන නිසා හරි කියන්න බෑ. එහෙමනම් සිද්ධියක් වෙන්නේ නැහැ. සිද්ධියක් වෙන්නේ අප්පුඩි දෙක අප්පුඩිය ගහන අත් දෙක සමසමව වදින්න ඕන. අපිට කියන්න බෑ දකුණයි ගැහුවේ වමට වැදුනා. වම ගැහුවේ දකුණට වැදුනා බෑ. දෙක එකිනෙකට තියෙන්න ඕනේ අප්පුඩියක් එන්න නම්. ඒක නිසා අපේ අතරින් සිද්ධියක් වෙනවනම් සාමාන්‍ය කිසිම පූර්ව චේතනාකින්තරව අහිංසකව අපි යනකොට අපිට අසාධාරණ විදිහට යමක් සිද්ධ වුණත් ඒ සිද්ධ වීම මට සිද්ධියක් වෙන්නේ මගේ සහභාගීත්වය තියෙන නිසා තමයි. ඒක ලස්සනට කියලා තිබුණා මේ ගෝයන්කා සිස්ටම් එකට භාවනා කරන ඉන්දියාවේ ඉන්න ඉන්දියාවේදී භාවනා කරුවට පස්සේ ඉන්න හිර කඳ උරේ ඉන්න අය හිර කඳ උරවල තමයි ගොඩක් උගන්වන දැන් ඒකෙදි ඒ කෙනෙක්ගේ ගහවට පස්සේ ඉන්ටර්විව් කරනකොට මේ මනුස්සයා කිව්වලු තාම රැඳවියෙක් එයා කිව්වලු ලෝකේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් උත්තර නැති බරපතල එහෙම දෙයක් උඹට තේරෙනවා නම් ඒ ප්‍රශ්නට උඹ වග කියන්න ඕනේ අර ප්‍රශ්නෙට නම් උත්තර නැහැ කියන අන්තිම සංකීර්ණයි කියනවනම් අනිවාර්යයෙන්ම උඹට තියෙනවා ඒකට කොනක් උඹ වග කියන්න ඕනේ ඒකට ඒ වගේම මේ අපි දන්න කාලෙදී ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුව තියෙන කාලේ යාපනයේ යාපනයේට කැම ගෙනත් දැමනේ ඉන්දියන් හමුදාව ආසියාන්තරාවලේ. ඒ වගේ සිද්ධියක් කළා තියෙනවා කොතලාල මහත්තයා ඉන්න වෙලාවෙත් බෝම්බ දාන පටන් ගන්න තියෙන මං හිතන්නේ කොතලාල සිද්ධිය තමයි. ඉතින් එතකොට කොතලාල මහත්තයා කියන අපි පාර්ලිමේන්තුව කරන කට්ටිය වශයෙන් අපිට කරන්න තියෙන මේ වෙලාවේ පාර්ලිමේන්තුව රැස් කරන්න ඕනේ. රැස් කරලා අපි මේ දෙයට සම්පූර්ණ අවදියෙන් ඉමු. අපිට කරන්න දෙයක් නෑ බොහොම පුංචි જાතියක් අපිට මේ බලපෑම් කරනවා කියලා. ඉතින් යනකොට මේ කැබිනට් එකේ කවුරු හරි ඉඳලා කියලා තිනවා සර් හරි වැඩේනේ මේකට දැන්. මොකද කරන්නේ කියලා ඉස්සෙල්ලා ඒකට තමයි යකෝ මේ රැස් වෙන්න හදන්නේ. ඔච්චරයි. උඹට කරන්න පුළුවන් ඔච්චර අපි මේ රැස් වෙලා මුණ දෙනවා. ඕඩ හයි නිකටල්ලි තියන අයියෝ කියලා වැඩක් නෑ. අපි ජීම් බලන්නේ. අපි දින අපිට තියෙන සහභාගීත්වය එච්චරයි. සිද්ධියක් වෙන්න කවදාකවත් හිතන්න එපා අනික ගොල්ලන් අපිට කරන්න බෑ. අපේ පැත්තෙන් ඒකේ කොක්ක වැදුන් නැත්තම්. මානකොට බොබින් එකේ නූල් නැත්තම් මැහුම යන්නේ බොබින් එකේ එනේන එක අල්ලන්න ඕනේ පිටිපස්සේ ඉඳලා. එතකොට තමයි මැහුම යන්නේ. මැහුවට පස්සේ කියන්න බෑ මේ නූල ඉදිකට තමයි වැඩේ කෙරුවේ කියලා. ඉදිකට කරන හා සමාන පිටිපස්සෙන් බොබින් එකෙන් කොක්ක වදින්න ඕනේ සිංගර් මැෂිමේ මැස්ම යන්න. අපිට කියන්න බෑ ඒක පෙනුනේ නෑ මං දැක්ක ඉදිකට්ට විතරයි යනවා. හරි සෞත්තු වැඩේ මේක මහලා මං දන්නෙත් නෑ කියලා එහෙම වෙන්න බෑ. යසින් කොක්ක වදින. නිසා ඒකට අවදි වෙන තරමට ඒ අපෙන් අපි කරන දේ නෙමෙයි. අපෙන් කෙරෙන දේ තියෙනවනේ. ප්‍රතික්‍රියා වෙන දේ වෙන දේ දක්වාම වෙන දේ දක්වම හික්මීමක් ගන්න නම් වෙන දේ දක්වාම සතිය දිනු කරන්න ඕන නම් වෙන දෙයටත් වග වෙන්න ඕනේ නම් ඔය සංඥා ස්කන්ධය දක්වාම භාවනාව යන්න ඕන. සංඥා විදි තමයි ඔය පටලවිල්ල වෙන්නේ. අපි නොදැන ක්‍රියාවත් වෙනවා. අපේ අගයන් ආඩම්බරයන් අනුව. ඒක නිසා සංඥා ස්කන්ධයට යනකොට අපිට සෑහෙන ප්‍රමාණය රුචි අරුචිකම් පාවා දෙන්න වෙනවා. අපි මෙතෙක් කල් ගෙනාව මේක මට ඕන මකට එපයි කියන එක ඔක්කොම සමහිතින් බලන්න වෙනවා. මේකේ ඇති සංකරතාව. සංකීර්ණතාවය දකින්න ඒක හරි අමාරුයි. අපි හුඟක් වෙලාවට යන්න හදන්නේ නිවන් දකින්න හදන්නේ අපේ රුචි අරුචිකම් මල්ල තියාගෙන. ඒක වෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් බිම තියන්න වෙනවා. නැත්තම් ඒක නැවත අනල බෙදන්න වෙනවා. ඒකට ලෑස්ති නැත්තම් ওই භවනා මැදට කියන්නේ පළවෙනි මාර්ග ඥානටවත් යන්න බෑ. මගදීම අපි ඒ රුචි අරුචිකම් කියන කොක්කෙම එලිලා හිටිනවා. ඒක පූජා කරන්න ලෑස්ති මේ කාය ජීවිත নিরপেক্ষව ධර්මයේ වැඩ වෙනවා. ධර්මයේ සුදුස්සක් කරાવી මම මගේ රුචි අරුචිකම් පාවා දෙන්න ලෑස්ති කියලා හරියට මේ තිස්ස කියලා කතා කරන වෙලාවේදී දේවානම් පිටිස රජුරෝ ආයුධ බිම තියලා වැන්දනේ. අඟුලිමාලත් බුදුරජාන් වහන්සේට මම නතරුණ අඟුළු පුරන්න පුළුවන් නම් නතරයන් කියනකොට එයා පීය බිම තියලා අඟුලිමාලත් ගාලා වැන්දයි කියලා කියන්නේ රුචි අරුචිකම් පාවා දුන්නා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේට පුළුවන් එයා විදිහෙන් කටයුතු කරා. එහෙම නැතු එයා ඔලොමල වුණා නම් දිගටම පිහි අතෙන් යන ඔය හිතුමහන කිව්වනම් ගණු දිනුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ සද්ධාවේ මෙලෙක් වීමක් උණු වෙලා වැක්කිරිල්ලක් එහෙම නැත්නම් මේ දීපංකර පාදමූලේදී විම දිගහැරලා මගේ කඳ උඩින් යන්න කියලා ආර්දනා කිරීමක් වගේ එකක් වෙනකන් ධර්මයේ ආශිර්ය ගැන්වීමක් නැත්නම් ධර්මයෙන් අපි මේ අභිෂේක කිරිලක් වෙන්නේ. ඒ අභිෂේක කරනකොට හොඳටම තේරෙනවා ධර්මයේ නාමයෙන් සද්ධාවේ නාමයෙන් මම දැන් ඕන දෙයක් වෙන්න ලෑස්ති. මම දැන් මේ ඔබේ පාමුල නාමලක් වී මාමලක්කම්ම නැහැ කියලා සින්දුවක් තියෙනවා. බුදුන් පාමුල පිදෙන අයුරින් නාමලක් වී මාමලත්කම් නැහැ. ඉතින් අපිට එහෙම බෑනේ අපිට තියෙන්න ඕනේ මේ මලේ වටිනාකම තියාගන්න. ඒක බුදුන්ට පිදුනා නම් ඒ පිටින වෙලාවේ හොඳට ඕම තේරෙනවා ප්ලග් කරනකොට කරන්ට් එක වදිනවා වගේ. බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට සම්බන්ධ වෙනවා. සමහරුන්ට කායනුපස්සන මට්ටමේදී වදිනවා. සමහරුන්ට වේදනානුපසන, සමහරට චිත්තානුපසන, සමහරට එක එක එක එක අනුපසනවල විශේෂයක් තේරෙනවා. අන්න දැන් නම් මට තේරෙනවා. දැන් නම් මට වදිනවයි කියන. ඒ වදින්නේ මොකද්ද? මේ නමින්, ඒ කියන්නේ ඒ යෝගාවචර නමින්, Brahmacharya නමින් සියල්ල පාවා දෙන්න ලෑස්ති. රුචි අර්චකං නෑදෑයෝ වස්තු භෝග ඔක්කොම පාවා දෙන්න ලෑස්ති නම් එදාට තමයි කටයුත්ත සිද්ධ වෙන්නේ. හොඳයි තා පැය භාගෙ විතර කාලේ තියෙනවා. ලිඛිත ප්‍රශ්න නම් සමත්තයි. දැන් මේ ප්‍රශ්න නැත්තම් අපි මෙතනින් સમાප්තිය සටහන් කරමු. ඒ කියන්නේ අපි සුදුසු විදිහට යොදා ගන්න පුළුවන් දැන් දෙකයි වෙලාව අපි සාමාන්‍යයෙන් හතරමාට හතරටයිනේ ඊගාව සිටින් එක තියෙන්නේ. නමුත් වැස්ස නිසා කැමැති විදිහකට පැයක් විතර සක්මන් කරලා ආවිල්ලා අපි වාඩි වෙමු. අද තියෙන කමඨාන් සුද්ධ කිල්ල ඒක නිසා අද නෑ අද නෑ අද තියෙන සිට මේ මේ මොනවාද මේ සිටින් වෝකින් විතරයි හතරටම සටහන් කළ නතර වෙමුද නැත්නම් අපි ඊට කලින් මේ හොඳ වැඩි තමයි කාලසටහන ඔහොම තියෙන්න ඇරලා එහෙම කරන එකනේ. ආයෙ දවසකට වෙනස් කරන්න යන්න ඕනේ නැහැ. එවනම් අපි හතරට නැවත මෙතන එකතු වෙනවා. සක්මණෙන් පස්සේ පරියන්කයක් සඳහා. චිර දිනාටම තෙරුවන්